පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ නේද? ඒකද ප්‍රශ්නේ තින්නේ නැත්නම්. අපි එතෙන්දී අපිරිකාව තියෙනවා සසර ඇද බැද තබන කෙලෙස් ධර්මතා ප්‍රධාන වශයෙන් 10ක්. මේ කෙලෙස් 10ෙදී දිට්ඨිත් වන සංයෝජනත් වන කෙලෙස් කියලා කොටසක් තියෙනවා දිට්ඨි නොවන සංයෝජන වන කෙලෙස් කියලා කොටසක් තියෙනවා අපි කොහොම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ කෙලෙස් තුන දිට්ඨි සහගතයි හැබැයි සංයෝජනෙන් බැඳුණා ඊට පස්සේ කාමරාග පටික රූපරාග අරූපරාග මානුද්දච්ච අවිද්‍යා කියන අනිත් සංයෝජන හත දිට්ඨි නෙවෙයි නමුත් සංයෝජන විතරයි ප්‍රශ්න මේ තෘෂ්ණාව මුල් කරගෙන තියෙන දේවල් එතකොට මේ දික්ටි සහගත කෙලෙස් ටික දුරු වුණොත් අයින් වුණොත් එයාට කියනවා දික්ටි සම්පන්නයි නැත්නම් සෝවාන් මොනතරම් උත්සාහයක් තිබුණත් මොනතරම් වීර්යයක් තිබුණත් සමාධියක් තිබුණත් සීලයක් තිබුණත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමස්ස කියන කෙලෙස් ටික අයින් කරන්න බෑ. ඒ ටික අයින් වෙන්නේ නුවණකින් දර්ශනයකින්. මොනතරම් නුවණ තිබුණත් මොනතරම් දර්ශනයක් තිබුණත් කාමරාග පටික රූප රාග අරූප රාග මනෝද්දච්ච අධ්‍යා කියන කෙලෙස් ටික අයින් වෙන්න ඒකට උත්සාහයෙන් සමාධිය මතයි ඒ කෙලෙස් ටික ගෙවෙන්නේ මොනතරම් නුවණක් තිබුණා චිත්ත සමාධිය නැතුව අර කෙලෙස් ටික ගෙවෙන්නේ මොනතරම් සමාධියක් තිබුණත් ප්‍රඥාව නැතුව මේ කෙලෙස් ටික ගෙවෙන්නේ ඉතින් මෙතනදී මේ ශාසනයේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන මේ දිට්ඨි වල සංයෝජන ටික ගෙවෙන්නේ දර්ශනයකින් ඒකයි දර්ශනයෙන් පහකට යුතු කෙලස් කියලා මේකට කියන්නේ. එතකොට මේ ශාසනයේ මේ කෙලස් ගෙවෙන දර්ශනය මොකක්ද? ඒ දර්ශනය චතුරාර්ය සත්‍යය. මේ දුක, මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම, මේ දුක නැති කරන මඟ කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දර්ශනයෙන් තමයි මෙන්න මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන කෙලෙස් ටික එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි අපිට මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය තියෙන්නේ. පටිච්ච සමුප්පාද ධර්මතාවය හරහා තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. පටිච්ච සමුප්පාද ධර්මයේ නුවණින් දැක්කොත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. අපි කියමු දැන් බුදුරජාණන් වහන්සේ එදා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන වෙලාවේදී ප්‍රථම යාමේදී පෙරවිසු කඳ පිළිවෙල දන්නා නෝන සාක්ෂාත් කරගත්තා. මධ්‍යම යාමේදී සත්‍යංගී චතුප්පාස දන්නා නෝන සාක්ෂාත් කරගත්තා. පස්චම යාමේදී බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පද ධර්මතාවය අවබෝධ කරගත්තා. බෝසත්න් වහන්සේට බෝධිත්වයේ මුලදී හිතුණලු අනේ මේ සත්‍යය ලෙඩ වෙනවා මැරෙන මහලු වෙනවා මරණයටපත් වෙනවා නොයේ කුගේ දුක් දුන්නස් විඳිනවා අනේ මේ සත්‍යය කවදානම් මේ දුකෙන් නිදහස් වෙයි ඇත්තට මේ සත්‍යය මේ දුකටපත් වෙන්නේ ඇයි මොකක් නිසාද කියලා හිතුවා එතනකොට බෝසත්තුන් වහන්සේට නුවණට අවබෝධ වුණා මේ ඉපදීම නිසායි මේ සියලු දුක් ටික ඉපදීම ඇති වෙන්නේ කොහොමද භවය නිසා භවය ඇති උපාදාන නිසා මේ විදිහට අනුපිළිවෙලින් අවිද්‍යාව දක්වාම ගිහිල්ලා ඊට පස්සේ අවිද්‍යාව ඉඳන් ආපහු ප්‍රතිලෝමෝ ජරා මරණ දක්වාම ආවට පස්සේ තමයි එහෙනම් මේ ජරා මරණ දුක ඇති වෙන්නේ මෙන්න මේ නිසා නේද කියලා පටිච්චසමුපාද ධර්මතාවය පැහැදිලි වුණා. අන්න ඒ පටිච්චසමුපාද ධර්මතාවය අවබෝධ වීමෙන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වුනේ. චතුරාර්ය සත්‍ය තමයි සත්‍යයි විචිකිච්ඡා කියන පරමාර්ථයෙන් කෙලෙස්. ඒ කෙලෙස් ටික දිහා උන්කට බලන්න. සක්කාය දිට්ඨි කියලා කියනකොට සක්කාය කියලා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධය. නැත්තම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ ටික ඒ ස්කන්ධ ටික සත්‍යයේ හැටියට පුද්ගලයේ හැටියට සමන් හැටියට දකින්න එකට තමයි සක්කාය දිට්ඨි කියලා කියන්නේ. එතකොට විචිකිච්ඡාව කියලා කියන්නේ සැකේ මොකද්ද සැකේ? උබ්බන්තේ කාගති, පෙර ජීවිතය පිළිබඳ සැකයි, අනාගතය පිළිබඳ සැකයි, දැන් වර්තමානය පිළිබඳ සැකයි. එතකොට මේ පටිච්ච සමුප්පාදයේ හරහා වර්තමාන ස්කන්ධ සංතතිය ඇති වෙන හැටි දැක්කහම අතීතේ තමන් ඉඳියද අනාගතේ තමන් ඉඳීද නැද්ද කියන මෙන්න මේ කෙලෙස් ටික ගෙදෙන්නේ ඉබේ. එතකොට ඕකෙදී අපි කියමු බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් මේ හේතුඵල ධර්ම නැත්තම් පටිච්චසමුප්පාද ධර්මතාවයේ ලෝකේ තියෙනවා. ලෝකයේ තුල පටිච්චසමුප්පාද ධර්මතාවයේ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේලා ඒ ලෝකේ හැමදාම පැවතුණු හැමදාම පවතින ධර්ම ධාතුව අවබෝධ කරගන්නවා. අවබෝධ කරගත්තාම තමයි ඒ අවබෝධ කරගෙන ලෝකෙට ප්‍රකාශ කරනකොට තමයි ආර්ය සත්‍යය වෙන්නේ. සත්‍ය සහ ආර්ය සත්‍ය කියලා දෙකක් තියෙනවා. සත්‍ය කියන්නේ මේ ලෝකයේ හැමදාම පවතින ධර්මතාවය. එතකොට මේ පටිච්චසමුප්පාද සිද්ධියෙන් පැහැදිලි කරන්නේ අපිට දුක ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව. ඒකෙදි මේ පටිච්චසමුප්පාද සිද්ධියේදී අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයක්ම පෙන්වන්නේ මොකක් නිසාද? අන්නර විචිකිච්ඡාව අතහැරෙන්න කුබ්බන්තේ සංකති අපරන්තේ සංකති කුබ්බන්ත අපරන්තේ සංකති කියලා මේ දිටිසහගත කෙලෙස් ටික අතහැරෙන්නේ පටිච්ච සමුප්පාද දර්ශනයේ මේ තුන් කාලෙකින් දැක්කා. තුන් කාලෙකින් බලන්නේ ඒ නිසා. එතකොට එතනදී වර්තමානය පිළිබඳව ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද දර්ශනය පෙන්වන්නේ. ඒකදී ගිය කර්ණ දේශනා ටික එහෙම ඔයගොල්ලෝ අහුවා නේද? අපි ඔබට අර නිදර්ශනක් ගත්තා උපමාවක් අපි කියමු යම් කිසි මල් ගහක් තියෙනවා. දවස් මලක් හරි මලක් කියන්නේ ඒ මල් ගහේ මලක ඇට ඇට හැදෙනවා. එතකොට ඒ මල් ඇටයක් අරගෙන පොළවේ අපි හිටවුවොත් ඒකෙන් හැදෙනවා මල් ගහක්. මල් ගහේ අතුවිති ගිහිල්ලා අතුවිති ගිහිල්ලා පහු කාලෙදී මලක් හැදෙනවා. මල හැදෙනකොටම මලේ නැට්ට, හිමිය, කෙටි වේණු ටික හැදෙනකොටම මල සුවඳවත් වෙනවා. එතකොට දැන් බොහෝම සුවඳති මලක් තියෙනවා. මේ මලට සුවඳ ඒක ඉස්සෙල්ලා ගහකින් ගෙනාවද? හොඳට විස්වාස. ඒක ඉස්සෙල්ලා ගහෙන් ගහෙන් මේ මලට සුවඳ ගෙනාවේ නැහැ. ඒක ඉස්සෙල්ලා ගහෙන් අපිට හම්බුනේ මොකද්ද? මෙතන ගහක් හැදෙන්න පුළුවන් බීජයක් විතරයි ඇටයක් විතරයි නේද? ඒ ඇටේ පෙර අනිත් ඇටි ඉතල මල් ගහේ මලක හැදුණු මල් ඇටේ හේතු වුණා මොකද? දැන් මේ ගහ හැදෙන්න මොනේ මල් ඇටේ හේතුනේ ගහ හැදෙන්න. ගහ හේතු වුණා නැත්තක් හැදෙන්න. නැත්ත හේතු වුණා මොන මල් පෙති කෙනිය මේ ටික හැදෙනකොටම සුවඳ ඇති වෙනවා කියන ධර්මතාවය. දැන් මේ සුවඳ මලේ රේණු පෙති ටික නිසා හටගත්තු සුවඳ ඒ ටික මල්ලගෙන නේ තියෙන්නේ. මෙහෙම තියෙන තාක්ම සුවඳ තියෙනවා. දැන් ඔය වගේ සුවඳ මල තියෙද්දී ක්‍රමක්‍රමයෙන් මල මෝරනකොට මොකද වෙන්නේ? ආයෙත් මේ මලේ ඇට හැදෙනවා. මේ මලේ පෙති ටික ගිලිහිලා වැටෙන දවසට රේණු ටික හැදෙනකොට සුවඳත් ඒකම නැති වෙනවා. මේ මලයේ මොහු කරපු ඇටයක් හේතු වෙනවා ආපහු ගහක් හැදෙනවා. ආයෙත් ඒ ගහේ නැටි හැදිලා මලක් හැදෙනකොට ආයෙත් ඒ මල සුවඳ. දැන් මේ මේ මලේ තියෙන සුවඳෙන් චුට්ටක්වත් ඒ මලට එහා මලට ගියාද? හොඳට බලන්න අතීතයේදී බොහෝම සුවඳති මල් තිබුණා. දැනුත් ගොඩාක් සුවඳවත් මල් තියෙයි. අනාගතයේද සුවඳවත් මල් තියෙයි. හැබැයි කිසිම වෙලාවක ඒත් ඉස්සෙල්ලා මලේ සුවඳ මේ මලට ආවෙත් මේ මලේ සුවඳ එහා පැත්තට ගියෙත් නැතුව නමුත් හැමදාම සුවඳති මල් ලෝකේ තියෙනවා කියලා ධර්මතාවයක් තියෙන්නේ. පටිච්චසමුපාද ධර්මතාවයක් තියෙනවා. ඒ වගේ කිසිම වෙලාවක මල් වල සුවඳ අතීතේ මෙහාට ගෙනාවෙත් නැතුව මෙහෙන් අනාගතයට යන්නේ නැතුව එතන එතන ධර්මතාවයක් තියෙනවා. අපිට නිකමටවත් හිතෙන්නේ සැකේකුත් නෑ අපිට ඇත්තටම මේ මලේ සුවඳ කොහේදලා දාවේ කොහෙද තිබුණේ කියලා හිතනවද අපිට නෑ ඇයි එහෙම හිතෙන්නේ නැත්තේ ඈ අපි හොත්තටම දන්නවා මේ මල හැදෙන්න පෙර උගව්වක් වුණා නම් උදේනේ පෙර ගහක ඇටයක් මිසක ඒ මල් ඇටයකින් හෝ දණ්ඩකින් හෝ මුලකින් හෝ හැදුණු ගහ උදව් කරගෙන මල් පෙති මේ ටික ඇති වෙනකොටම ඒ ටික නිසාම හටගත්ත සෝද ඒ ටික අල්ලගෙන තියෙන මිස කොහෙන්වත් ආවේ නැහැ කියලා අපි විශ්වාස. අනාගතයේද සෝදවත් කල් තියෙනවා කියලා දන්නවා. ඒ අපිට හොඳටම පැහැදිලි විශ්වාසයි මේ මලේ සෝදන යන්නේ. ආපහු යන්නේ කොහොමද? මේ ගහේ මල් ඇටයක් හෝ නැත්නම් කුලයක් හෝ දණ්ඩක් හෝ තමයි කලවිලා තව ගහක් හැදෙන්නේ ඒ ගහේ. නේද? ඒ උපමාවෙන් වගේ මලේ සුවඳට උපමා කළේ මම අපි අද ලෝකේ ජීවත් වෙන අපි අතීතයේ හිටියද හිටියනම් කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද කියලා කෙසේද කෙසේද විමති සහගතව සසරට දුවන අපි දැරිලා උපදීද උපදිනම් කොහේ උපදීද මොන මොන විදිහට උපදීද කියලා විචිකිච්ඡා සහගත අනාගතයට දුවන්නේ මේ සත්පුද්ගල දෘෂ්ටිය නිසා. මේ සත්පුද්ගල හැඟීම නිසා. එහෙම ඒ මේ අතර දුවන එකත් සාධාරණයි. ඇයි? අපි හැමෝටම තේරෙනවා, පෙනෙනවා මේ මම කියනකොට මේ මම තව සත්‍යයක්, තව පුද්ගලයෙක් කියන හැඟීමක් තියෙයි තමයි. මේ තවත් අනිත් සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීමකුත් තියෙයි. තමන් සත්වයෙක් කියලා නැත්නම් අපි ලෝකේ විවහාරයෙන් ගත්තොත් මේ මම පුද්ගලයෙක් කියලා මම සත්වයෙක් කියන හැඟීමක් තමන්ට තේරෙනවා වෙනවා මේ තවත් සත්වයේ පුද්ගලයෙ ඉන්නවා කියලා තේරෙනවා දැන් මේ සත්වය පුද්ගලය හැදුනේ කොහොමද කියන එක දන්නේ නැත්තම් නිරායාසයෙන්ම එහෙනම් මේ ඉන්න සත්වයා කොහේ හරි ඉඳන් එන්න ඇති කියන ප්‍රශ්නේ ඇති වෙන්නේ නිරායාසයෙන්. එයිද මේ පුද්ගලයෙකුත් පෙනෙනවා නම් Taman ඉන්නවා කියලා පෙනෙනවා. තව සත්වයෝ ඉන්නවා කියලා ඉන්නවා කියලා පෙනෙනවා. හැබැයි දැන් මේ ඉන්න මාව හැදුනේ මේ අනිත් සත්‍ය පුද්ගලයා හැදුනේ කොහොමද කියන එක දන්නේ නැත්තම් ස්වභාවිකවම ඉබේම ඇති වෙන අදහසක් තමයි එහෙනම් මේ ඉන්න කෙනා කොහේ හරි ඉඳන් එන්න බෑ නේද? එහෙනම් කොහේ හරි ඉඳන් එන්න ඇති. ආවනම් ආවි කොහේ ඉඳලාද? කොහොම කොහොම ඉඳලා දාවි කියලා નિરાයාසයෙන්මයි අතීතයේ පුබ්බන්තේ කංකතිය ඇති. මේ පුබ්බන්තේ කංකතියට නැත්තම් පෙර ජීවිතයේ අනුභය සැකයට මුලින්ම බලපාන්නේ සක්කායයි. ඒ කියන්නේ දැන් තමන් මේ රූපේ තමන් කියලා තේරෙනවා. මේ රූපේ මම කියලා තේරෙනවා. ඒ ඉන්න මම ඒ ඉන්න කෙනා එහෙනම් ඒක ඇති වෙච්ච හැටි දන්නේ නැත්නම් ඉන්න මම ඉන්න කෙනා ආවි කොහෙන්ද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊගාවට දෙවනුවට નિરાයාසයෙන්ම එහෙනම් මේ ඉන්න මම ඉන්න මගේ අනාගතේ මොකක් වෙයිද? අපි මැරිලා කොහේ යයිද? කොහාට යයිද? කොහොම කොහොම උපදීද කියලා ප්‍රශ්නයක් ඇති නේ. එතකොට එහෙම කුබ්බන්තේට අපරන්තේට දෙපැත්තට දුවන්නේ වර්තමාන විත්තිමාන වන කෙලෙසේ නිසා. ඔතනදී දිට්ඨි සහගත කෙලෙස් වල තියෙනවා අපි කියමු උපාදාන ගත්තොත් අත්වාද උපාදානය දිට්ඨි උපාදානය කියලා උපාදාන දෙකක් ඔගොල්ලෝ අහලා තියෙනවානේ මේ අත්වාද උපාදානය සහ දිට්ඨි උපාදානයේ වෙනස මොකක්ද හඳුනගන්නේ කොහොමද අත්වාද උපාදානය කියන එක හැම වෙලාවෙම වර්තමානයක තියෙනවා. රූපං අත්තෝ සම්මුපස්සේ රූපය ආත්ම වශයෙන් දකින්න. අත්ත නීවා රූපං. විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා අපි කියන්නේ. එතකොට මේ අත්වාද උපාදානය තමයි දිට්ඨි උපාදානයට හේතු වෙන්නේ. දිට්ඨි උපාදානයේ ලක්ෂණය හඳුනගන්නේ කොහොමද? දිට්ඨි උපාදානය හැම වෙලාවෙම තියෙන්නේ අතීත අනාගත කියන කාලත්‍රය අසුරු කරගෙන පෙර ඉඳන් ආපු දැන් ඉඳන් යන ආත්මයක් ගන්න. දෙකින් දෙකට යන ආත්මයක් ගන්න. එතකොට අත්වාද උපාදානය වර්තමාන ආත්මයක් දකින්න. ditthi උපාදානය පෙර ඉඳන් ආපු ආත්මයක් ගන්න. ඒ ව්‍යාකාර ditthිකාගත කෙලෙසටම හේතුව මේ සත්‍ය පුද්ගලයා කියන හැඟීම ඇති උනේ කොහොමද කියන එක දන්නේ නැති නිසා. එතකොට අර මලේ උපමාව වගේ මේ පටිච්ච සමුප්පාද ධර්මයෙන් කියලා දෙන්නේ ජාතිය නැත්තම් තමන්ව උපන්න හැටි. මේ තමන්ට තමන් ඉන්නවා කියලා තේරෙනවා. මම ඉන්නවා කියලා තේරෙනවා. ඒ මම ඇති උනේ කොහොමද කියලා දන්නේ නැතිකම හින්දානේ මම කොහේ ඉඳද්ද කොහේ ඉඳන් එන්නේ නැද්ද මම කොහාටද යන්නේ කියලා දෙපැත්තට යන්න ගියේ මේ මම ඇති උනේ කොහොමද කියන සිද්ධිය දන්නේ නැති නිසා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන පටිච්ච සම්පදායෙන් ඉස්සෙල්ලාම අර ඉස්සෙල්ල ගහේ මල් ඇටයක් වගේ පෙර පෙර අවිද්‍යාව නිසා පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ කුසල සහගත අකුසල සහගත කර්ම රැස් කරගන්නවා. ඒ ටික දකින්න අපි අර උපමාවේ අනිත් මල් ගහේ මලක හැදුණු මල් ඇටේ වගේ බීජය වගේ දකින්ද අවිද්‍යාපච්ච සංඛාරා කියනකොට පෙර ජීවිතයේ කරපු කුසල හෝ අකුසල කර්ම. ඒ මල් ඇටේ පොළොවේ හිටෙවුවාම ඒක පැලවෙලා ගහක් හැදිලා ඒ ගහ අතු බෙදුනා වගේ දකින්න විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය කලායතන කියන ඒ කියන්නේ අවිද්‍යා කර්ම ටික දකින්න මල් ඇටේ වගේ බීජ වගේ ඒකෙන් හටගත්ත ගහ වගේ දකින්න මල් ගහ වගේ දකින්න මේ විඥානයේ රූපෙට වැටගෙන කය සවිඥානික වෙලා ඇහැකන දිවනාසි ශරීරය කියන මේ ටික හැදෙනවා. හැදෙනකොට මලක් පිපිලා අතු හැදිලා ඒ අතු වල මල් පිපෙනවා වගේ ඇහැකන දිවනාසි ශරීරය තමයි අතු. ඇහැට රූපයක් ගැටෙනකොට ඊට අනුගතව විඥානය ඉපදිලා චක්කු සම්පස්සේ වේදනාව ඇති වෙනවා. කනට ශබ්දයක් ගැටිලා සෝත ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියන මෙන්න මේ ධර්මතා පහ දක්වාම විඥානයේ රූපයකට දැකගෙන කය සවිඥානික වෙලා ඇහැ කන දිවනාසය ශරීරය හැදිලා ඒකට බාහිර අරමුණු ගැටිලා අරමුණු විඳින රූපයක් විඳින්න රූපයක් සද්දයක් විඳින්න පුළුවන් තැන දක්වාම දකින්න පෙර කර්මයට විපාක ස්කන්ධ ටික එහෙම නැත්නම් මොකද්ද? අර මල් ගහේ මලක් තිබුණා වගේ. මලක් තිබුණාම ඒ තිතෙන මලට සුවඳ එන්න අමුතියෙන් කවුරුත් උත්සාහවත් කරන් දුන්න එක ධර්මතාවය. ඉදේමයි සුවඳ කියන එක ඇසුරු කරන්නේ. ඒ වගේ මේ ආයතන ටික නිසා ස්පර්ශයෙන් අරමුණු වල වේදනාව ඇතිවන මට්ටම එනකොටම අවිද්‍යාව දුරු නොකළ මනසකට ස්වභාවයක් ඒක රස විඳ ගැනීමම බලන සංහාව ඇති වෙනවා කියන්නේ. මේ ඇතිවෙන සංහාව, මේ මලේ ඇතිවෙන සංහාව මල මලේ පෙති ටිකම අල්ලගන්න. මලේ පෙති රේණු ටික නිසා ඇතිවෙන සුවඳ ඒ පෙති රේණු ටික අල්ල නොගත්තොත් සුවඳති මලක් හම්බ වෙන්නේ නැහැ. පෙති රේණු ටික නිසාමයි මලේ සුවඳ හමන්නේ. ඒ සුවඳ ඒ පෙති රේණු ටික මල්ල ගත්තාම මල සුවඳයි. ඒ වගේ මේ ඇහැ කන දිවනාස්ය ශරීරය නිසා උපදින තණ්හාව මම කියන හැඟීම ඒ ටිකම අල්ලගත්තාම අපිට ඇහැ කන දිවනාසය ශරීරය ආවම මම වගේ පෙනෙනවා. දැන් මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ටික පෙර කර්මයට විපාක වශයෙන් ලැබුණු ස්කන්ධ ටික. ඒ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා එකයි වේදනාපච්චය තණ්හා කියලා කියන්නේ මේ අරමුණු විඳිනකොට අරමුණු රස විඳ ගැනීම අනුව බලන සංහාව නිසා ඒ අරමුණු ටිකම මේ සිත අල්ල ගන්නවා. මේ සංහාව මේ ආයතන ටිකටම වැස ගන්න. ඒකයි සාකෝ පනේසා තණ්හා කත්ත උපජ්ජමාන උපජ්ජති කත්ත නිවිසමන දේ. මේ තණ්හාව කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ? චක්කුන් ලෝකයේ දිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමන නිවිසති. ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි තණ්හාව උපදින්නේ එහි පවතින්නේ එහි. උපදිනවා සහ පවතිනවා කියන ධර්මතා දෙකක් තියෙනවා. උංගට කියන්නේ දරකූටු දෙකක් එකට අතුල්ලනකොට ඒ ඇතිලීම නිසා ගින්නක් ඉපදුනොත් දැන් දරකෝටු දෙක උදව් වුණා උපකාර වුණා ගින්න හටගන්න. හැබැයි හටගත්ත ගින්න ඒ ගරකෝපු දෙක අල්ලගත්තේ නැත්තම් ගින්නට පවතින්න බෑ. එතකොට මොකද වෙන්නේ? නිවෙන. දරකෝටු දෙක අතුල්ලනකොට දී දඬු දෙක අතුල්ලනකොට රත් වීම නිසා හටගත්ත ගින්න ඒ ගින්න උපදවන්න හේතු වෙච්ච දඬු දෙකම අල්ලගත්තොත් ඒ දඬු දෙක නිසා උපන්න ගින්න ඉපදුණු ගමන් ඒ දඬු දෙකම අල්ලගත්තොත් ගින්න නිවෙන්නේ නැහැ පවතිනවා. කොච්චර කාලයක් පවතිනවද? අර දඟු දී කැලි දෙක තියෙන තාක් පවතිනවා. දැන් ගින්නට දන උපාදානයි කියලා කියනවා. ඒ වගේ මේ ඇහත් රූපයක් දෙක නිසා ඇහත් රූපයක් දෙක නිසා අපිට මම කියන හැඟීම ඇති වෙනවා. ඒ ඇති වෙන හැඟීම මම කියන හැඟීමට මම කියන්නේ කවුද කියලා මේ ඇහැම රූපෙම පෙන්වන්නේ. පැත්තෙන් කවදාවත් දැකලා නැතුව මේ රූපේ දකිනකොටම අපිට මම කියන හැඟීම ඇති මම කියන්නේ කවුද කියලා ආයෙත් මේ රූපෙම පෙන්වුවොත් අපිට මේ රූපයේ ඇතිතාවක්ම මම කියන එක පවතී. කන ශබ්දය නිසා මම කියන හැඟීම මේ ශබ්දය කාගේද මගේ කියන හැඟීම ශබ්දය නිසා මගේ ශබ්දය කියන එක ඇති වෙනවා. මගේ ශබ්දය කියන්නේ මොකද්ද කියලා ශබ්දයෙන්ම පෙන්වනවා. හැමදාම තමන්ගේ රූපේ තමන්ගේ ශබ්දේ තමන්ගේ ගන්ධය කියලා මේ තේත්‍රය පහු වෙනවා. ඒ කියන්නේ මගේ රූපේ කියලා බලන්ද හැඟීම ඇති වෙන්න උදව් වුනේ මේ ඇහැයි රූපයයි දෙකම. ඊට පස්සේ අපි එහෙම කිව්වොත් දැන් එහෙම දකින්නකොටම මට හිතෙනවා මේ රූපේ දකිනකොටම දුරකටනේ කියන හැඟීමක් ඇති වෙනවා. කාටද ඇති වෙන්නේ? අපිට. අපිට ඇති වෙන දුරකටනේ කියන හැඟීම දුරකටනේ කියන හැඟීම ඇති වෙන්න තිබුණු රූපෙටම ආපහු දුරකටනේ කියන්නේ මොකද්ද කියලා ආයෙත් ඒකම පෙන්වනවා. මේක දකින තාක් දුරකතනේ කියන එක පිටියක්. මම කියන එක තේරෙනවද? දැන් අපි කියමු වෙන භාෂාවකින් කෙනෙක් මේක දිහා බැලුවොත් එයාට දුරකතනේ කියන හැඟීම එනවද? දැන් මේක දකිනකොට ඒකෙන් තේරෙනවා මේ එකම රූපේ දක්නකොට මට දුරකථනය කියන එක තව භාෂාවකින් කියනකොට ටෙලිෆෝන් එක කියලා ආවම තව කෙනෙකුට වෙන අදහසක් ආවනම් දැන් මේ ටික මේක දකින මට්ටම එකයි නමුත් දැනගන්න මට්ටම වෙනස්. දැන් මට මේ අරමුණ දකිනකොට දුරකථනය කියන හැඟීම ඇති වුනහම ඒ හැඟීම ඇති වෙච්ච ඇතිකරන්න හේතු වෙච්ච රූපේම අපව අල්ලගත්තා. මේ රූපය ඇති තහක් මට දුරකතනය කියන හැඟීම තියෙනවා. ඊට පස්සේ දුරකතනය කියන නම සිහි වෙනකොට මේ රූප වෙන්නේ. රූප වෙනකොටම මට නම තියෙන්නේ. අපි කියමු දැන් මේ රූපය දකිනකොටම අපිට මුනිදාස මහත්තයා කියලා හිතෙනවා. දැන් කාටද හිතෙන්නේ? කෙනා කෙනා. ඊට පස්සේ රූපේ දකිනකොට මටයි මුනිදාස මහත්තයා කියලා හිතෙනවා. මුනිදාස මහත්තයා කියන්නේ කවුද කියලා ඊට පස්සේ මම විපතියකට පත් කරනකොට මුනිදාස යම් රූපයක් නිසා මට මුනිදාස මහත්තයා කියන අදහස ඇති වුණා නම් අදහස ඇති වෙන්න හේතු වෙච්ච රූපෙන් මම පෙන්වුවොත් මුනිදාස මහත්තයා කියේ. මේ රූපය ඇති තාක් මට මුනිදාස මහත්තයා නෙවෙයි. එතකොට මුනිදාස මහත්තයා කියන නම උපදින්න සහ පවතින මේ රූපේ උපකාර වෙලා තියෙනවා. තේරෙනවද? ඒකෙන් අපිට තේරෙන්නේ දැන් මෙතුමගේ නම දන්නේ නැති කෙනෙක් ඉස්සෙල්ලාම දැක්කොත් මේ මුනිගත මහත්තයා කියන අදහස ඇති වෙනවද? නෑ. ඒ කියන්නේ දකින්න කෙනාගේ හිතේ උපදින්නේ නෑ. බැරි වෙලා හරි යම් වෙලාවක ඔබතුමාගේ නම මොකද කියලා මුනිගත කිව්වම් අන්න දැන් දකින්නකොට මොකද වෙන්නේ? මේ රූපේ දකින්නකොටම කෙනාට හිතෙනවා කෙනාට සිහි වෙනවා මොකද්ද? මුනිදාස මහත්තයා කියලා හිතෙනවා. හිතෙන්නේ කාටද? දැන් මේ රූපය දකින්න කෙනාට දකින්න කෙනාට හිතෙනකොට මුනිදාස කියලා හිතුවේ කාටද කියලා ආපහු මේ රූපෙම පෙන්නනවා. මුනිදාස මහත්තයා කියන රූපය උපදින්න සහ පවතින්න මේ රූපේ උදව් වෙලා වගේ ඕගලන්ට මම මම මම කියන හැඟීම එන්න උදව් වුණේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික නිසා තමයි මම මම කියන හැඟීම ඇති වෙන්නේ. මම කියන්නේ කවුද කියලා අර්ථ දක්වනකොට ඇහැ මේ මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය කියලා ආපහු මම කියන හැඟීම ඇති වෙන්න තියෙන හේතු ටිකම පෙන්වුවාම දැන් මේ චුට්ටක් අතරු නැතුව තමයි එන්නේ. ඉතින් මේ පටිච්චසමුපාද සිද්ධියෙන් පෙන්නේ පෙර කර්මයට විපාක ස්කන්ධ ටික හැදුනහම ඒකට මම මගේ මගේ ආත්මය කියලා ගන්න කෙලස් ටික කෙලස් ටික මේ ආයතන ටික නිසා ඇති වෙලා ඒ කෙලස් ටික ආයතන ටිකම අල්ලගත්තාම ඔන්න ಜಾති පුද්ගලයා උපදින. දැන් ඇහැ කන දිවනාසය ශරීරය ඇති මේ මම ඉන්නවා. දැන් මේ ඉන්න මම පෙර ජීවිතේ කොහෙවත් ඉඳලා ආව නෙමෙයි පෙර ජීවිතේ හේතුනේ මේ විපාක ස්කන්ධ ටික හැදෙන්න අපි රූපේ කියමු. රූපයයි නාමයයි කියන මේ නාම රූප දෙක හැදෙන්න හේතු වෙන කර්මය තමයි පෙර අවිද්‍යාවෙන් හැදෙන්නේ. ඒ අවිද්‍යා කර්මයට මේ විපාක නාම රූප දෙක හැදෙන්නේ. ඒ විපාක නාම රූප දෙක නිසා උපදින මම කියන හැඟීම විපාක නාම රූප දෙකම අල්ලගත්තට පස්සේ දැන් මේ මම ඉන්නවා වගේ දැනගේ මේ නාම රූප දෙක යම් තාක් පවතීද ඒ තාක් මම කියන හැඟීම නැති වෙන්නේ. මොකද මේ නාම රූප දෙකම නිසා උපන්න මම කියන හැඟීම මේ නාම රූප දෙකම අල්ලගෙන පවතී. දැන් මේ පුද්ගලයා මේ රූපේ අතීතාත්ම මේ නාමයේ අතීතාත්ම මම වෙලා. මේ නාම රූප දෙක මමයි කියලා හිතාගෙන ඉන්නකොට අර මල සුවඳවත් වී තියෙනකොට මල මෝරලා ඇට හැදෙනවා වගේ. මේ පුද්ගල භාවයේ පිටලා අපි ආපහු කර්ම රැස් යම් කලක මේ නාම රූප දෙක මේ රූපය විරල යන දවසක් කි. විනාශ වෙලා යන දවසක් කි. අර මලේ කෙටි රේණු ටික ගෙවිලා වැටෙනවා වගේ මේ ස්කන්ධ ටික නැති වෙනකොට මේ පුද්ගල භාවයත් ඒකම නැහැ. ආපහු මේ පුද්ගල භාවයේ පිහිටලා කරපු කර්ම තියෙනවා. ආන්නේ කර්මය හේතු වෙනවා නැවත ප්‍රතිසන්දි වශයෙන් විඥාණය රූපයකට දකගන්න. ආයෙත් ස්කන්ධ ටික හැදෙනවා. මේ මම කියන අද මම කියලා හිතෙන ටික පෙර කොහේවත් ඉඳලා ආවවත් කොහෙන්වත් ගෙනාවවත් නෙමෙයි පෙර අවිද්‍යා කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික ඇසුරු කරගෙන ඉපදුණු සහ පවතින කෙලෙසයක් මම කියන එක තේරුම් ගත්තොත් මම කොහෙන්දන් දාවි කොහටද යන්නේ කියලා අහන්නේ ඊට පස්සේ මේ පුද්ගල භාවයේ ඉඳලා මේ පුද්ගල භාවයේ තියෙන්නේ මේ මම කියන හැඟීම තියෙන්නේ මේ ස්කන්ධ ටික පවතිනකම් විතරයි. ස්කන්ධ ටික අතහැරන දවසට අර මලේ පිටිරේම අතහැරන දවසට සුවඳත් අතහැරනවා වගේ මේ රූපය නැති වෙන දවසට මේ නාම ධර්ම ටික නැති වෙන දවසට මේ මම කියන හැඟීමත් අත්හැරෙනවා. හැබැයි මේ පුද්ගල භාවයේ පිහිටලා කරපු කර්ම අර සූඳවත් වීතිගේ මලේම ඇට ආපහු ගලවෙනවා වගේ. මේ කරා වූ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාරයන් ආයෙත් හේතු වෙනවා මොකේදද? ප්‍රතිසන්දි වශයෙන් ආයත් විපාක ස්කන්ධ ටික හැදුනා ගමම්ම එතන ඒ විපාක ස්කන්ධ ටික අල්ලගෙන උපදින කෙලෙසය ඒ ස්කන්ධ ටික මල්ලගත්තම ආයෙත් පුද්ගල භාවයේ තියෙනවා. අතීතයේදී මේ වගේම පුද්ගල භාවයේ පිහිටලා මව් මල දුක, පියා මල දුක, සහෝදර සහෝදරි මල දුක, ජරා මරණ දුක් විඳින පුද්ගලයෙක් හිටියා දුක් දැනු මව් මල දුක, පියා මල දුක, නිന്ദා අපහාස ඇනුම් ගනු දුක් විඳින මේ පුද්ගලයෙක් ඉන්නවා. අනාගතයටත් ඉන්නවා. හැබැයි මේ ඉන්න පුද්ගලයා අතීතයේ කොහෙන්දන්වත් ආවෙවත් මේ ඉන්න පුද්ගල කොහටවත් යන්නේවත් මෙතන තියෙන්නේ පටිච්චසමුප්පාද සිද්ධිය. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මතාවය හරහා අවිද්‍යා සංකාර කියන එක නිර්වචනය කරනවා පෙර කර්ම ටික. විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකෙන් විපාක ස්කන්ධ ටික පෙන්නනවා. විපාක ස්කන්ධ ටික පෙන්නනවා. තණ්හා උපාදාන භව කියන ටිකෙන් ඒ විපාක ස්කන්ධ ටික වර්තමානයේ මම මගේ මගේ ආත්මය කියන හැඟීම විපාක ස්කන්ධ ටිකට එකතු කරගත්ත හැටි පෙන්වනවා. මෙන්න මේ විපාක ස්කන්ධ ටිකට කෙලස් ටික එකතු වෙච්ච ගමම්ම පුද්ගලයා උපදිනවා. කියලා જાතිය පෙන්වන මෙන්න මෙහෙම පුද්ගලයා ඇති වෙන්නේ කියනවා. එතකොට කෙනෙක් කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒ විපාක ස්කන්ධ ටිකට ඒ කියන්නේ කෙනෙක් මල් ඇටේට ගහක් හැදිලා ගහේ මල හැදිලා ඒ මල ඇතුළු කරගෙනයි මේ සුවඳ තියන්නේ කියලා දැක්කොත් සුවඳ කොහෙන්වත් ආවේ කිය ආවද කියලා යන්නේ නැහැ වගේ පෙර කර්මයටයි මේ විපාක ස්කන්ධ ටික හැදුනේ පෙර කර්මය ඒකටයි විපාක ස්කන්ධ ටික විපාක ස්කන්ධ ටික ඇසුරු කරගෙන අවදින කෙලෙසියයි මේ මම මගේ කියලා කියන්නේ මම කියලා කියන එක මේ ශාසනය කියන්නේ අස්මිමානිය කියලා. ඒක කෙලෙසයක්. අපිට මේ මම කියලා හිතෙන කමට කියනවා මොකද්ද? මානය කියන. මානය කියන එක කෙලෙසයක්. මගේ කියලා හිතන එකට කියනවා ඒත් මානය. ඒක කෙලෙසයක්. මේ මේ මම මගේ කියලා හිතෙන ටික මාන කියන අනුශය මානේ නැමැති අනුශය කියන ධර්මතාවය මුල් කරගෙන පවතින ක්ලේශ ගතිය. ඒක ඇවිල්ලා රූපේටවත් වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයට අයිති එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ සුවඳ කියන එක මලේ පෙති වලටවත්, රේණු වලටවත්, ඒ ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන කෙමියටවත් නැටටවත් අයිති එකක් නෙමෙයි සුවඳ. හැබැයි ඌව නැතුව සුවඳ පවතින. ඒ වගේ මේ මම කියන හැඟීම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයෙන් එකකටවත් අයිති නැති ඒව නැතුවත් පවතින්නේ නැති ධර්මතාවය. එතකොට මෙන්න මේ පටිච්චසමුප්පාද සිද්ධිය පෙන්වන්නේ ඔන්න ওই ටික පෙන්වන්නේ. ප්‍රධානම දේ තමයි මොකද්ද? ලෝකයට තමන්ව පෙනෙනවා, ඒ මම ඉන්නවා කියලා පෙනෙනවා. හැබැයි මම ඇති වෙච්ච හැටි දන්නේ නැති නිසා මම ආවේ කොහෙන්ද? කොහාට යයිද කියලා මේ වගේ පූර්ව අපරාන්තයට දුවනවා. දුවනවා. ඒ හින්දා එයා කවදාවත්ම මේ මම කියන කෙලෙසිය නැති කරලා ජරා මරණ දුකෙන් නිදහස් වෙන ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. එයා හැම වෙලාවෙම කර්ම රැස් කරගෙන කර්ම කරමින් ආපු යන පුද්ගලෙක්ව රකින්න කම නිසා පටිච්ච සම්පද සිද්ධියෙන් වෙන්නනවා මම කියන ධර්මතාවය කියන එක මම කියන එක ධර්මතාවයක්. ආපු ආත්මයක් නෙමෙයි. මෙන්න මෙහෙම ඒක හැදුනේ කියලා කර්මය පෙන්නලා ඒකට විපාක ස්කන්ධ ටික පෙන්නලා විපාක ස්කන්ධ ටික විපාක ස්කන්ධ ටික ඇසුරු කරගෙන පවතින කෙලෙසියක් නේ කියන එක පෙන්නලා මේ පෙර කර්මයට හටගත්ත විපාක ස්කන්ධ ටික පිරිසිඳ දැක්කෝ මෙන්න මේ මම කියන හැඟීම ගෙවා ගන්න පුළුවන් මේ ජරා මරණ දුක් විඳින පුද්ගලයා නැති කරන්න පුළුවන්. කොකදී අපිට තව කාරණාවක් පැහැදිලි කරගන්න ඕනේ ඒ තමයි ඔගලන්ට හිතෙන්න පුළුවන් විඥානය නැත්තම් සිතක් රූපයට වැසගත්ත පමණකින්ම මේ පුද්ගලයෙක් ඉපදීම වුණා කියලා. එහෙම වෙන්නේ නැහැ. විඥානය එහෙමනම් විඥානයේ සත්‍යයක්. විඥානයේ රූපයට වැටගත්ත ගමන්ම කෙනෙක්ගේ ඉදීම වෙන්න නම් එහෙනම් විඥානය තමයි කෙනා වෙන්නේ. එතකොටම ආත්මයි. විඥානයක් නැත්තම් සිත රූපයට වැටගෙන කය සවිඥානික වෙලා යෑම් ඒම් කීම් කිරීම් කරන්න පුළුවන් හිතන්න පුළුවන් පමණකින් ඒ පුද්ගලයා නෙමෙයි. ඒ නාම රූප දෙකේ තද. ධර්මතාව. ඒ නාම රූප දෙක මම මගේ මගේ ආත්මය කියලා ගත්ත කෙලෙස් ටිකටයි පුද්ගල භාවයේ තියෙන පුද්ගල භාවයේ දුක මේ හිත කය දෙක සක්‍රියව පවතින තැනක නෙමෙයි අපිට ජරා මරණ දුක තියෙන්නේ මේ හිත කය දෙක පුද්ගල භාවයෙන් ඇසුරු කරන තැන. මම ඔකට නිදර්ශනක් හැටියට කියන්නේ වර්තමානයේ ජීවුනි ඔය රොබෝ යන්ත්‍ර හදලා තියෙන්නේ. එතකොට ඒ රොබෝලට අපි මොන හරි වැඩක් කිව්වොත් ඒ කියපු එක කරන්න පුළුවන්. අපි වචනයක් කතා කළොත් වචනෙට වචනේ උත්තරක් දෙයි. අපි තේක හදලා දෙන්න කියලා කිව්වොත් ගිහිල්ලා තනියම හිතලා තේකොළ දාලා සීනි දාලා තේකක් හදාගෙන ගෙනල්ලත් දෙයි. හිතන්නත් කියන්නත් කරන්නත් පුළුවන්. නමුත් රොබෝට හිතනවද මේ මම කියලා? මේ මගේ කියලා හිතනවා. එහෙම හිතුව හිතුවේ නෑ හිතුනේ නෑ කියලා වැඩ කරන්න දෙයි. ඒකම වැඩ කරන තව රුබෝ කෙනෙක් කැඩිලා වැටුනොත් අනේ අරයන් අරුණා කියලා දුක එනවද? ඈ නැත්තම් බැන්නොත් මට බැන්නා නේද හින්ට් එකක් ගැහුවා කියලා ලැජ්ජ වෙන පුද්ගලයෙක් ඒ තුල ඉන්නවද? නමුත් මේ රුබෝ යන්ත්‍රයට ඉදිරියට ඉදිරියට හම්බෙන හම්බෙන හැම අරමුණක් එක්කම ගනුදෙනු කරගෙන ජීවත් වෙන්න බැයිද? පුළුවන්. පුළුවන් නේද? අන්න ඒ වගේ රහතන් වහන්සේ කියලා කියනවා. ඈ දැන් අර රොබෝ යන්ත්‍රය බලන්න හිතන්නත් පුළුවන්. එයාට කියන්නත් පුළුවන්. කරන්නත් පුළුවන්. ඈ හිතන්න කියන්න කරන්න පුළුවන්කම තිබුණා කියලා දුක් විඳින පුද්ගලයා එතන දැන් අපි හිතන්නත් පුළුවන් කියන්නත් පුළුවන් කරන්නත් පුළුවන් ඒ හිතන කියන කරුණ එක්කම දුක් විඳින පුද්ගලයා මෙන්න මේ දුක් විඳින පුද්ගල භාවය අනවශ්‍ය දෙයක්. මේ නාම රූප දෙක කිරිසිඳ නොදකින කම නිසා ඇතිවෙච්ච තැන. අපි සත්‍යය පුද්ගලයා කියලා ආත්ම වශයෙන් పూర్වාන්තයට අපරාන්තයට දුවන්නේ මේ නාම රූප දෙකේ පැවැත්ම නිසා නෙමෙයි. ඒ කියන්නේ හිතන්න පුළුවන්කම, කියන්න පුළුවන්කම, කරන්න පුළුවන්කම නෙමෙයි මේකේ දෝෂය. ඒ හිතන කියන කරන දේ මමයි හිතන්නේ, මමයි කියන්නේ, මමයි කරන්නේ කියලා මමායනය කරන තැනයි කෙලෙස්. රහතන් වහන්සේ රුබෝ යන්ත්‍රයකයි තියෙන්නේ පොඩි වෙන්නේ. මොකද්ද? රොබෝ යන්ත්‍රයේ වේදනාව දැනෙන්නේ නැහැ, විඳින්නේ නැහැ. නමුත් මානසික මට්ටම එකම. රහතන් වහන්සේට වේදනාව දැනෙනවා විඳින්න තියෙනවා. මානසික මට්ටම එක. ඒ කියන්නේ මොන හරි බඩු භාණ්ඩයක් ගන්න ඉස්සෙල්ලා එතෙන්ට යන්න ඉස්සෙල්ලා රොබෝට ඒ දේ තියෙනවා කියන හැඟීමකුත් නැහැ. ඒක අරගෙන අපි කියමු කුස්සියට ගියා කියන්නකෝ. කාලේ ඉන්නකොට කුස්සිය තියනවා කියන හැඟීම යාට නැහැ. එතන එතන හම් වෙන අරමුණත් එක්ක ගනුදෙනු කරගෙන යන්නේ ස්කෑන් කරනවා. ආපහු ආවට පස්සේ සාලේට දාන දැන් කුස්සිය තියනවා කියන හැඟීම නැහැ. එකතු වෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ මනසත් එහෙමයි. සාලේ ඉඳලා කුස්සියට යනකොට කුස්සිය තියනවා කියන හැඟීම නැහැ. එතන එතන ඉස්සරහට හම් වෙන අරමුණත් එක්ක ගනුදෙනු කරනවා. ගිහින් ආවට පස්සේ ආපහු සාලේට ආවට පස්සේ තාම කුස්සිය තියනවා කියන හැඟීම නැහැ. නමුත් අපිට තාලේ ඉන්නකොට මෙතන ඉන්නකොටම කුස්සිය තියෙන තියෙන කුස්සියට තමයි යන්නේ. කුස්සියේ ඉඳලා වැඩ කටයුතු කරලා අස් කරලා තාලේට ආපු ගමන් ඉඳලා ආපු කුස්සිය තියෙනවා. අන්න අපිට අතීතයත් කී අනාගතයත් කී ওই තියෙන හින්දා තමයි කුම්බන්තේ අපරන්තේ කියන දෙපැත්තක් අපිට තියෙන්නේ. ඒ තියෙන හින්දායි අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ පටිච්ච සම්පදාය සිද්ධියෙන් එක දෙයයි වර්තමානයේදී පෙන්වන්නේ නිවන් දකින්න මේ භ්‍රමචර්යාවට ඉඩ හදලා දෙනවා. ඒ කියන්නේ අද ඔබට මම කියන හැඟීමක් ඇති වෙනවා මේ සත්‍ය පුද්ගලය කියන හැඟීමක් ඇති වෙනවා නම් ඒ මේ පටිච්චසමුප්පාද සිද්ධියෙන් පෙන්වන්නේ මේ ඔබට දැනෙන සත්‍යය ඔබට දැනෙන පුද්ගලයා කියන කෙනා හැදුනේ මෙහෙමයි කියන එක. ජාති කෙනෙක්ගේ ඉපදීම උනේ මෙහෙමයි කියන එක. ඒ කෙනෙක්ගේ ඉපදීම වෙන්න ක්‍රම තුනක් ප්‍රධාන වශයෙන් වෙලා තියෙනවා. මොකද්ද ක්‍රම තුන? අවිද්‍යා සංඛාර කියන එකෙන් කර්ම නැමැති කොටසක් සම්බන්ධ වෙලා තියෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා විපාක කියලා කොටසක් සම්බන්ධ වෙලා තියෙනවා. සංහා උපාදාන භව කියලා කෙලෙස් කියලා කොටසක් සම්බන්ධ වෙලා තියෙනවා. කර්ම විපාක කෙලෙස් කියන ධර්මතා තුනක් මුල් වෙලා තමයි මේ මාර්ග නිර්මාණය වෙලා තියෙන්නේ තමන්ව හැදිලා තියෙන්නේ. තේරුණා නේද? අපි සත්පුද්ගල භාවයක් ඇති කරගත්තට ඇති කරගෙන තිබුණට මම කියන තැනක තියෙන ධර්මතාවයක් කියන එක ඒ මම කියන කම මම කියන පුද්ගල සංඥාව පුද්ගල හැඟීම ඇති වෙලා තියෙන්නේ කර්මය නිසා විපාක ස්කන්ධ ටිකක් හැදුවා විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටිකක් ඉඳලා තමයි පුද්ගලයා ඇති වෙලා තියෙන්නේ. කර්ම විපාක කෙලෙස් කියන ධර්මතාව තුනකින් තමයි පුද්ගලයා ඇති වෙලා තියෙන්නේ කියන එක තේරෙන්නේ. ඊට පස්සේ ඒක නැති කරන්න නම් කර්මයට හටගන්න විපාක ටිකට කෙලස් ටික නැතිකොළොත් මේ බුද්ධලය නැති වෙනවා එහෙම වුණාම ඒකට කියන ක්ලේශ කර්මය. අද කෙලස් ටික නැතිකොළොත් මේ පුද්ගල භාවය නැති වෙනවා එහෙම වුණොත් පුද්ගල භාවය නැති වෙනකොට කර්ම රැස් වෙනවා. කර්ම රැස් නැති නිසා මතු විපාකයි. කෙලස් නැති කිරීමෙන් මතු ප්‍රතිසන්දියට යන මේ වගේ විපාක උපදින කර්ම රැස් වෙනවා කර්ම රැස් වුණොත් අපි විපාක ඉස්සරහා එතකොට මෙතනදී මේ පටිච්ච සම්පද සිද්ධිය තේරෙන්නේ නැති කෙනාට හිතෙන්නෙම මම කියලා ආත්මීය කෙනෙක් මම කියලා සත්‍යයක් මම කියලා පුද්ගලයෙක් එක මිටටම හම්බ වෙනවා එහෙම එක මිටතම තමන් කියලා පුද්ගලයෙක්ව තමන් කියලා කෙනෙක්ව තව සත්වයක්ව හම්බ වෙනකොටයි ඒ ඉන්න මම ඒ ඉන්න පුද්ගලයා ඒ ඉන්න සත්වයා කොහේ හරි ඉඳන් එන්න ඇති කොහාට හරි යන්න ඇති කියලා අතීත අනාගත දෙකට දුවනවා මම නිසා එන දුක ගෙවා ගන්න යාට තැනක්. ඒ පුද්ගල භාවය නිසා එන ඒ සත්ව භාවය නිසා එන දුක ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක්. මම ඉන්නවා ඉන්න මම කොහේ හරි ඉඳන් ඉන්න ඇති කොහාට හරි යයි කොච්චරයි ඒකට එයාට කරන්න තියෙන්නේ ඒ මට පුළුවන් තරම් හොඳ තැනකට යන කර්මයක් කරගෙන හොඳ ආත්මයක් ලබා ගන්න පුළුවන්කම තියෙන නිසා නරක කෙරුවොත් මම දුගතියකට ඒ හින්දා මම හොඳ තැනකට දාගන්න හොයාගන්න ඒකත් හැමදාම බෑ භාවනාව එයාට සදාතනික ජරා මරණ නිදහසක් වෙන්න බෑ පටිච්ච සමුපාදයෙන් පෙන්නනවා දර්ශනයක් ඒ මම ඒ සත්වය ඒ පුද්ගලයා කියලා හැඟෙනවා නම් කෙනෙක් දැනෙනවා නම් මේ කෙනෙකුට මම කියලා පුද්ගලයා කියලා සත්වයා කියලා දැනෙන කම අද දුක් විඳින මේ දුක ඇති උනේ කර්ම විපාක කෙලෙස් අවිද්‍යා සංකාර කියන ටිකයි තියෙන්නේ කර්මයට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකයි තියෙ මොකේද? විපාකෙට තණ්හා උපාදාන භව කියන ටිකයි තියෙ මොකේද? කෙලෙස් වල. මේ ධර්මතා තුන සම්පූර්ණ වුණාම ඇති වෙලා තියෙන මොකද්ද? ජාතිය. තේසං තේසං සත්තානං කම්මේ කම්ම සත්තනිකායේ ජාති වුණ පුද්ගලයන් ඉපදින. දැන් ජරා මරණ දුක් විඳිනවා. මේ පුද්ගල භාවය නිසා එන දුක දන්නවා කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා කෙලස් ටික ඒකට කෙලස් ටික යෙදුණු හිඳයි මේ පුද්ගල භාවය ඇති කියලා දැනගත්තාම දැන් මේ පුද්ගල භාවයේ ධර්මතාවය මේක ඇතිවෙච්ච හේතුව යදා එයාට මේ ජරා මරණ දුක එපා නම් මේ දුක නැති කරන්න පුළුවන් ඒක නැති කරන්න පුළුවන් කෙලෙස් තමයි ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැන් පුරාණ කර්මයක හටගත්තු විපාක ස්කන්ධ ටික නැති කරන්න පුළුවන් අපිට බෑ. දැන් මේ පුද්ගල භාවයේ ඇති වෙන දුක ඇති වෙන්න ක්‍රම තුනක් තිබුණා. පෙර කර්ම විපාක ස්කන්ධ ටික විපාක ස්කන්ධ ටිකට වර්තමාන කෙලෙස්. ඔය තුනම ඇති වුණාම තමයි ජරා මරණ දුක ඇති වෙන්නේ. දැන් අපිට මේ දුක එපා. දුකෙන් මිදෙන්න ඕනේ. දැන් දුකෙන් මිදෙන්න කියලා අපිට පෙර කර්මය සුද්ධ කරන්න පුළුවන්ද? බැහැ. පෙර කර්මයට හටගත්තු විපාක ටික අයින් කරන්න පුළුවන්ද? බෑ. නමුත් අපිට එකක් කළ හැකි දැන් මොකද්ද? විපාක ටිකට වර්තමානයේ කෙලෙස් ටිකක් යෙදුනොත් නෙමේ පුද්ගල භාවය ඇති වෙන්නේ. දැන් පුරාණ කර්මයට හටගත්තු විපාක ටිකට වර්තමානයේ කෙලෙස් ටික යෙදෙන්න නොදෙන කම කෙලෙස් ටික ප්‍රහාණය කරන්න ප්‍රතිපදාවක් පුරන්න පුළුවන්. ඒ ප්‍රතිපදාවකින් කෙලෙස් ටික දුරු කළොත් ඒක ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ? සංහා නිරෝධෝ, උපාදාන නිරෝධා, උපාදාන නිරෝධෝ, භව නිරෝධා, භව නිරෝධෝ, ජාති නිරෝධා. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදු දුක්ඛ දොම්න සුඛායාස නිරුද්ධಂತಿ. බුදුරජාණන් වහන්සේ අජරාමරකම, ජරාමර නිරෝධය පෙන්වලා තියෙන කොතන ඉඳලාද? කෙලස් ටික නැති කරන තැන ඉඳලානේ. සංහාව නැති වෙනකොට මොකද නැති වෙන්නේ? උපාදානය, උපාදාන නැතුව භවය, භවය නැතුව ජාති, ජාති නැතුව ජරා මරණ නැතුව. ඒ පෙන්වේ ජරා මරණ නැති වෙන්න මේ සංහා උපාදාන කියන වර්තමානයේ කෙලෙස් ටික නැති කළා කෙලෙස් ටික නැති කළා මේ සත්පුද්ගල භාවය නිසාම දුක අයින් කරන්න පුළුවන් කියන එක පෙන්වනවා. ඒක පෙන්වන්න පුළුවන්කම තිබුණේ පටිච්ච සම්පාද සිද්ධිය හරහා පුද්ගල භාවය ඇති උනේ මෙන්න මේ වගේ ධර්මතාවයකින් කියලා තේරුම් ගත්ත නිසා. පටිච්ච සම්පදාය හම්බ නොවුනේ නම් අපිට සත්‍යයක් සත්‍යයකුත් පෙනෙනවා පුද්ගලයකුත් පෙනෙනවා ආත්මිකුත් පෙනෙනවා. හැබැයි gedi පිටින්ම මේ ඉන්න පුද්ගලයා ඇතුණ හැටි දන්නේ නැති හින්දා ඒක නැටි කරගන්න බෑ. දැන් මේ පටිච්ච සම්පදාය સિદ્ધාන්තයෙන් අනාගතයටත් පෙන්නනවා අනාගතයට අද පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒකට කෙලෙස් ඇතිලා අද මේ සත්පුද්ගල භාවයේ ජරාමරණ දුක් ඇති වෙලා විඳිනවා. කොහොම තමයි දුක ඇති මතුවට අද කර්ම රැස් කරගත්තොත් ඒ කර්ම රැස් කරගත්ත එකට මතු විපාක ස්කන්ධ ටිකක් ලැබෙනවා. එදාටත් මේ වගේ විපාක ස්කන්ධ ටිකට කෙලෙස් යෙදුනොත් එදාටත් මේ වගේ පුද්ගල භාවයේ දුක එනවා නේද කියලා පෙන්නනවා. තුන් කාලය කියලා කියන්නේ අතීතයේදී යම් කිසි කෙනෙක් දුක් විඳනවා දුක් විඳින්නේ මේ වගේ අවිද්‍යාවෙන් අටගත් කර්මයකට විපාක ස්කන්ධ ටිකක් ඇතිලා ඒකට සංඝහ උපාදාන කියන කෙලෙස් ටික යෙදුනනම් යෙදුනා යෙදුනා නම් මෙන්න මේ වගේ පුද්ගල භාවය ඇතිවලා අතීතයෙන් දුක් අද මේ අතීතයේ කළ කර්මයකට වර්තමාන විපාක ටිකක් හැදිලා ඒ විපාක ටිකට කෙලෙස් ටික යෙදුන හින්දා අද පුද්ගල භාවයේ ඇති කරගෙන මේ දුක් විඳිනවා අනාගතයට අද කර්ම රැස් කරගත්තොත් අනාගතයට මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒකට මේ වගේ කිලෙස් ඉදලා අනාගතයට මේ වගේ පුද්ගල භාවයේ දුක එනවා. එතකොට අතීතයේදී පුද්ගල භාවයේ දුක් විඳලා ඒකට පරිසම්පන්න සිද්ධිය ආනවා. වර්තමානයේදී පුද්ගල භාවයේ තියෙන පුද්ගල භාවයේ දුක් විඳලා ඒකට පරිසම්පන්න සිද්ධිය එනවා. අනාගතයේදී පුද්ගල භාවයේ තියෙන පුද්ගල භාවයෙන් දුක් විඳින එකට පටිච්චසමුප්පාද සිද්ධිය දකින්න. විසක ඒ දුක් විඳ පුද්ගලයා මෙතෙන්ට ආව මේ දුක් විඳින පුද්ගලයා අනාගතයට යනවා කියලා එකම පුද්ගලයා ගැට ගහන්නේ එහෙම කියොත් තමයි ආත්ම වෙන්නේ අන්න ඒ දිගින් දිගට යන ආත්මයක් කියන එක අතහැරලා මෙන්න මේ වගේ පටිච්ච සම්පද ධර්මතාවයක් හරහායි දුක ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ ප්‍රතිකර්මය කරලා දුක නිදහස් වෙන්න පුළුවන් කියන දර්ශනයයි ගෙනත්. ඔය ටික දකිනකොට සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් සත්ව පුද්ගල ආත්ම භාවය නිසා එන ජරා මරණ දුකක් තියෙන නද අපිට මේ ටික දුක්ඛ සත්‍යය. මේ දුකට හේතුව වර්තමාන කෙලෙස් ටික සංහව උපාදාන කියන කෙලෙස් ටික ඒක මොකද? සමුදය සත්‍යය. සමුදය සත්‍යය කියන්නේ කොහෙද? විපාක ස්කන්ධ ටික. විපාක ස්කන්ධ ටික ඇති උනේ කොහෙද? පෙර කර්මය. පෙර කර්මයයි විපාක ස්කන්ධ ටිකයි සමුදය සත්‍යෙට දාන්න එපා. හොඳට බලන්න පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටික ඇති වෙනකොට ඒ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කේලස් ටික ඇති වෙච්ච නිසා දුක ඇති වෙනවා නම් දැන් ජාති ජරා මරණ කියන දුක් ටික දකින්න කොහෙද දුක්ඛ සත්‍ය ඇති දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ තණ්හාව නිසායි උපාදානය වෙන්නේ උපාදානය නිසායි භවය හැදෙන්නේ මේ උපාදාන වෙලා භවය හැදෙනවා කියන වැඩපිළිවෙලේ මුල් වෙලා තියෙන තණ්හාව නිසා වන තණ්හාව කියන කෙලෙස්ය නිසා දුකට හේතුව තණ්හාවයි කියලා කියනවා. දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ කෙලින්ම තණ්හාවෙන්ම දුක හදන නිසා නෙමෙයි. තණ්හාව උපාදා අරමුණු උපාදාන කරනවා, උපාදානය නිසා භවය හැදෙනවා, ඒ නිසා දුක එනවා. එතකොට මේ දුකට හේතුව මොකද්ද? තණ්හාව. නැත්තම් තණ්හා උපාදාන කියන කෙලෙස්ය තමයි සමුදය සත්‍යය. ඒ සමුදේ සත්‍ය කොහෙද පිහිටලා තියෙන්නේ? කොතනද ඇති වෙලා තියෙන්නේ? විපාකේ ස්කන්ධය. ඕක ඕගලන්ට ඕනනම් බලන්න මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය බලන්න. ඒකේ සමුදේ සත්‍ය කියන එක කොහෙද තියෙන්නේ කොහෙද ඇති වෙන්නේ කොහෙද පවතින්නේ කියන එක පෙන්නනවා. ඔය ආධ්‍යාත්මික ආයතන හර බාහිර ආයතන හය විඥාන හය ස්පර්ශ හය වේදනා හය සංඥා හය චේතනා හය විතක් හය විචාර හය කියලා හය හය කාණ්ඩ 10ක් වෙනවා 60ක් එතකොට ජාති ජරා මරණ ශෝක පරිදේව කියලා කියන පිටක මොකේද සත්‍යයයි දුක්ඛ සත්‍යය සංඝහ උපාදාන භව කියන කෙලෙස් ටිකයිද මොකේදද? සමුදේ සත්‍යය. විපාක ස්කන්ධ ටික මොකේද මොන සත්‍යෙත් වයිති? එක සත්‍යයකටත් දාන්න බෑ. ඒක හේතුඵල ධහම සමුදේ නැත්තම් සංඝහව පැවතුනේ ඉපදුනේ පැවතුනේ මෙන්න මේ විපාක ස්කන්ධ ටික. ඒ කියන්නේ සංඝහ උපාදාන කියන ටිකට සංඝහ උපාදාන කියන කෙලෙස් ඇති වෙන්න තැනක් තියෙන එක. විපාක ස්කන්ධ ටික නිසායි දුක ඇති කරන හේතුව ඇති දුක ඇති කරන හේතුව ඇති වෙච්ච තැන පෙන්වන්නේ විපාක ස්කන්ධ ටික. විපාක ස්කන්ධ ටික ඇති උනේ මොකෙන්ද? කාරණේ. විපාක ස්කන්ධ ටික ඇති වෙච්ච හේතුව පෙන්වයි කර්මය කියන්නේ. කර්මය පෙන්වුව විපාක ස්කන්ධ ටික හැදුන හැටි පෙන්වන්නද විපාක ස්කන්ධ ටික පෙන්වුව කෙලෙස් ටික ඇති වෙච්ච හැටි පෙන්වන්නද කෙලෙස් ටික පෙන්වුව දුක ඇති වෙච්ච හැටි පෙන්වන්නද. කොහොම පැහැදිලි? දුකට හේතුව මොකද්ද? සංඝා උපාදාන කියන කෙලස් ටික තියෙන. වෙන මොකවත් වෙන්නලා තියෙනවද? කෙලස් ටික ඇති උනේ කොහෙද කියලා මොකද්ද වෙන්නේ? විපාක ස්කන්ධ. විපාක ස්කන්ධ ටික ඇති උනේ කොහෙද? එතකොට දැන් අපිට පැහැදිලි කර්ම නිසා හටගත්ත කර්මේ නොවුනේ නම් විපාක ස්කන්ධ ටිකක් නැහැ. විපාක ස්කන්ධ නොවුනේ නම් කෙලෙසියක් නැහැ. කෙලෙසියක් නොවුනේ නම් දුකක නැහැ. ඒකෙදි දැන් කර්මයේ තිබුණු නිසා විපාක ස්කන්ධ ටික විද්‍යමානයි. ඒකට මුකුත් කරන්න බෑ. ඊට පස්සේ කෙලස් ටික නිසා දුක විද්‍යමානයි. අපි කෙලස් ටික නැතිකලොත් දුක පෙනෙයිද? දැන් මෙතන සංදි කියන්නේ. හරි. එතකොට මේ කෙලස් ටික නිසා වර්තමාන මේ දුක අයින් කළ හැකියි. කෙලස් ටික නැතිකල දුක අයින් කළ හැකියි. එතකොට පංච උපාදානස්කන්ධ දුක අයින් වෙනවා ඒ සත්‍යක සත්හන සම්නිතම් සත්‍යයයි කියන දුක අයි. හැබැයි කර්මයට හටගත් විපාක ස්කන්ධ ටික තයි වෙනවා. රහත් උනත් ඒ විපාක ස්කන්ධ ටික පරිහරණය කරන්න ඕන. එතකොට කියනවා කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති වේදනාවක් සිදු වෙනවා. මේ විපාක ස්කන්ධ ටික පරිහරණය කරනවා. සංහව උපාදාන කියන කෙලෙස් ටික නැති නිසා පුද්ගල භාවයේ එන ජරා මරණ දුක පුද්ගල භාවයේ නැති වුණොත් තියෙන ආනිසංස දෙකක් පුද්ගල භාවයේ තිබුණොත් ආදීනව දෙකක් මේ සත්ත්ව පුද්ගල භාවයේ තිබුණොත් තියෙන ආදීනව දෙක මොකද දන්නවද සත්ත්ව පුද්ගල භාවය නිසා ඇතිවෙන ජරා මරණ ශෝක පරිදේ දුක් දුක්න සීදින්ටත් වෙනවා නැවත ප්‍රතිසන්දියට යන විදිහේ පුද්ගලයා පුඤ්ඤාභි අපුඤ්ඤාභි අනික කර්ම කරනවා ditthya dhamma samparayana කියන මේ දෙකම කුරුණු වෙනවා. තණ්හා උපාදාන කියන කෙලෙස්ියාද නැතිකොලොත් ආනිසංස දෙක. මොකද්ද? දැන් සත්ත්ව පුද්ගල භාවයේ විදිතෙන්න ජරා මරණ දුකක් නැති වෙනවා. පුද්ගල භාවයේ නැති නිසා නැවත ප්‍රතිසන්දියට යන කර්ම රැස් වෙන්නේ කර්මත් ඒ නිසා එතකොට මෙන්න මේ වගේ ධර්මතාවයක් පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාදේ සිද්ධියේ. එතකොට එයා පටිච්චසමුප්පාදේ තුක්කාලේ බලන්න කියලා කිව්වේ ওই විදිහට. මොකද පෙර කර්මයේ විපාක ස්කන්ධ ටික හැදිලා ඒකට කෙලස් ටික හේතුන හින්දා අද මේ වගේ ජරා මරණ දුකක් හැදුනා නම් අනාගතයක දුක ඇති වෙන්නේ මෙහෙම නේද? වර්තමානයේක අද කර්ම රැස් කරගත්තොත් මේ පුද්ගල භාවයේ තිබුණොත් අද කර්ම රැස් වෙනවා කර්ම රැස් වුණොත් නැවත විපාක අපි ඉපදෙනවා නෙමෙයි. මෙයා කෙලින්ම කර්මයේ පුද්ගල භාවයට ගන්නෑ. තේරෙන්නේ? දැන් අපි කරන වැරද්ද තමයි අද මේ පැත්තේ කර්ම දකින්න මේ පැත්තේ පුද්ගලය දකින්න. මේ කර්මය පුද්ගලය දෙක එකට ගැට ගන්න. එහෙම කරන්නේ. එයා දකින්න දැන් මේ කර්ම රැස් වීම අද කර්ම රැස් කරගත්තොත් මේ කර්ම රැස් කරගන්න එකේ දෝෂේ මොකද්ද? නැගත ප්‍රතිසන්දි විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. විපාක ස්කන්ධ ටිකක් තිබුණොත් තියෙන දෝෂය මොකද්ද? සංඝා උපාදාන කියන්නේ කෙලෙස් ඇති වෙනවා. කෙලෙස් ඇති වුණොත් තියෙන දෝෂය මොකද්ද? ආයත් සත්පුද්ගල භාවයේ දුක ඇති වෙනවා. මේ වගේ ජරා මරණ දුක හිස් නෑ නේද කියලා දකින්න. එතකොට අද මේ ජරා මරණ දුක් විඳින පුද්ගලයා වගේම අනාගතේ ජරා මරණ දුක කියන පුද්ගල භාවයේ දුක් විඳීමක් ලෝකේ තියෙනවා. හැබැයි මේ පුද්ගලයා හැට ගිහිල්ලා නෙමෙයි මේ සිද්ධිය දකිනකොට කිසිම වෙලාවක මම අපි මොන තැනක ඉපදලා කොහොම කොහොම දුක් විඳින්න වේද කියන එක එන්නේ නැහැ. ඒවනේ කිව්වේ. එතකොට අන්න ඒ විදිහට දකින්නයි මේ පටිසම්පාද සිද්ධිය තියෙන්නේ එහෙමයි බලන්න. මෙතන මේ විදිහට සංදි වශයෙන් වෙන් කර කර මේ කර්ම වටය, ක්ලේශ වටය, විපාක වටය කියලා වෙන් කරලා පෙන්වන්නේ. විතර දුක අයින් කරන්න පුළුවන් තැන පෙන්වන්න. වර්තමාන. කර්මය කර්මය නිසා විපාක ස්කන්ධ ටික හැදුනා. විපාක ස්කන්ධ ටිකට කෙලෙස් යෙදුනේ හින්දා දුක හැදුනා. එතකොට කර්මයට හම්බ වෙලා තියෙනවා ස්කන්ධ පරිහරණයේ දුක. කෙලෙස් වලට හම්බ වෙලා තියෙනවා පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. එතකොට රහතන් වහන්සේ කියලා කියන්නේ පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික හදාගෙන ජරා මරණ දුක් විඳින විඳපුල් කෙනා තණ්හා උපාදාන කියන කෙලෙස් ටික අයින් කළා පුද්ගල භව වෙන දුක අයින් කළා අර විපාක ස්කන්ධ ටික ජීවත් වෙන එක. ඉතින් මේ පටිච්චසම්පාදේ තුන් කාලෙන් දැක්ක යුතුයි කියලා කියන්නේ ඔගොල්ලෝ තුන් කාලේ අතීතයේදී ජරා මරණ දුකාවේ කර්ම විපාක කෙලෙස් කියන ධර්මතාව තුන නිසාමයි කියලා දකින්න. වර්තමානයේකද දුක එනවා නම් සත්පුද්ගල භාවයේ දුක එනවා නම් මේ දුක කර්මයකින් විතර දාන්න බෑ. මේ දුක කෙලෙස්යකට විතර දාන්නත් බෑ. ඇයි ඒ? කර්මය නැත්තම් විපාක ස්කන්ධ ටිකක් හම්බ වෙනවද? විපාක ස්කන්ධ ටිකක් නැත්තම් කෙලෙස් හම්බ වෙනවද? කෙලෙස් හම්බ වෙන්නේ නැත්තම් දුක හම්බ වෙනවද? එතකොට එහෙනම් අපිට දුක කියන තැන හම්බ වෙන්න නම් සහේතුකව පෙන්වන්න වෙනවා. දුකට හේතුව කෙලෙස් ටික. කෙලෙස් ටික ඇති වෙච්ච භූමියක පෙන්වන්න බෑ. කෙලෙස් ටික ඇතුලේ විපාක ටික විපාක ටික ඇතුලේ කර්ම. ඔන්න ඔය පටිච්ච සම්පාද සිද්ධියේ අවිද්‍යාව විඳලා ජාති ජරා මරණ කියන තැන දක්වා තියෙන්නේ කර්ම විපාක කෙලෙස් ජරා මරණ එතකොට උත්තරයක් ආව ජරා මරණ දුක කියන එක දුක්ඛ සත්‍ය සංහව උපාදාන කියන කෙලෙස් ටික තමයි සමුදය සත්‍ය. සංහව උපාදාන කියන කෙලෙස් ටික නැතිකොලොත් ජරා මරණ ශෝක පරිදු දුක් දුම්නස් ටික නැති කරන්න පුළුවන්. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන ප්‍රතිපදාවයි කියන්නේ එහෙනම් පුරාණ කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික තුල සංහව උපදින්න පවතින බැරි විදිහේ ඥාන දර්ශනය කදාගන්න ඕන. විපාක ස්කන්ධ ටික පිළිසිඳ දැක්කොත් මොකද වෙන්නේ? කෙලෙසේට ඉඳ කෙලෙස් ටික නැති වුණොත් මොකක් වෙයිද? සංහව නිරුද්ධ වුණොත් දුක ජරා මරණ සෝකර දුක් දුම්මත පයස නිත්‍ය චතුරාර්ය සත්‍ය කිව්වේ ජාති ජරා මරණ කියන ටික දුක සංඝහ උපාදාන කියලා වර්තමාන කෙලෙස් ටික වෙනවා සමුදය සත්‍ය මේ සංඝහ උපාදාන කියන කෙලෙස් ටික නැතිකොලොත් ජරා මරණ දුක නැති වෙනවා ප්‍රතිපදාව කියන්නේ සම්මා දිට්ඨිය කියලා එකට දෙන්නේ මොකද්ද? අන්න අර විපාක ස්කන්ධ ටික පිළිසිඳ දකින්න. ඉති රූපං ඉති රූපං බමුදියෝ ඉති රූපක අසංගමෝ කියලා ඉති වේදනා ඉති වේදනාය සංදේ වේදනාය අත්ංගමෝ කියලා මේ පෙන්වන්නේ මොකද්ද පෙන්වන්නේ විපාක ස්කන්ධ ටික පිළිසෙන් දකින්න. ඇයි මේ පිළිසෙන් දකින්නේ? විපාක ස්කන්ධ ටික පිළිසෙන් දකින්න මොකද? අන්න එතකොට තණ්හා නිරෝධිය කෙලස් ටික නැති වෙනවා. කෙලස් නැති වුණොත් මොකද වෙන්නේ? දුක්ඛ නිරුද්ධ වෙන නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තියෙන නිසා මේ විදිහට බලන්න. ඔන්න ඔය ටික දකින්නකොට පටිච්ච සම්පදාය හරහා චතුරාර්ය සත්‍ය පේනවා. එතකොට දර්ශනයක් ඇති වෙනවා යාට මේ වගේ දුක කියන එක, පුද්ගල භාවය කියන එක දුක. ඒක පටිච්ච සම්පදාය කියලා දකින්නකොට අතීතයේ මම, කියන්නේ මේ වර්තමාන මම ඉන්නවද? ඉන්නවනේ මම කොහින්දන් ආවේ? මම කොහාට යයිද? කියලා මේ ජරා මරණ දුක අනුභවය පුද්ගල භාවයෙන් අතීත අනාගත දෙකට දුවන්න මේ පටිච්චසමුප්පාද සිද්ධිය දැක්කා. ඒක නොදකිනකොට කර්ම විපාක කෙලෙස් කියන මේ ධර්මතා ටිකක් නිසා නිර්මිත වෙච්ච ධර්මතාවයක් නේද මේ පුද්ගල භාවය කියලා නොදන්නා කෙනාම මම කොහේ හරි ඉඳන් එන්නේ නැති මම කොහාට හරි යයි කියලා කොංගාලට ගිහිල්ලා දුක් විඳිනවා. ඉතින් මෙන්න මේ